සම්බන්ධ සම්බන්ධ වෙනවා. අද මේක ආයතන ආරම්භ කරමින් කරන ලබන භාවනාව ගැනයි සුළු විස්තරයක් කිරීමට අප බලාපොරොත්තු වන්නේ. ආයතන කියන එකේ සාමාන්‍ය අදහස යම් කිසි දෙයක් තිබෙන ප්‍රශ්න ස්ථානයේ තියෙනවා. උට ආයතන හයක් තියෙන මෙන්න අපගේ සංතාන නාම රූප සංඥාන් තුළ ඇහැ කන නාසය දිව ශරීරය මනස මේවාම තමයි ආයතන භාවයේ පස්සන්නේ පින්වත්නි අස කන නාසය දිය ශරීරය මනස කියන ඒවාට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය තිබූ පමණින්ම මේ ඉන්ද්‍රියක් ආයතනයක් බවට පත්වන්නේ ආයතනයක් බවට පත්වීමට නම් මේ ඉන්ද්‍රියන්ට අරමුණු හැම වෙලා ඒ අරමුණු පිළිබඳව සිතිවිලි ගලා යාමක් සිදුවන්නට ඕන. ඒ අරමුණු පිළිබඳ සිතිවිලි ගලා යන අවස්ථාවේදී තමයි ආයතන කියන වචනේ අපි පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් මෙයාගේ කන තියෙන කනට කියන්නේ ශෝත කියලා. දැන් මේ ශබ්ද කොටස් වඩිනවා කියන දේවල් ඇහෙනවා කියන දේවල් තේරුම් ගන්නවා මනස ක්‍රියාත්මක වෙනවා. එම නිසා මේ ශෝත ආයතනේ ශෝත ආයතනේ ශෝත ආයතනේ දැන් ක්‍රියාත්මක වෙනවා. මේ S2 පියාගෙන බනහනවා නම් ඇහැ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දක්වන්නේ ප්‍රයත්නක් ඇහැට රූප දැකලා ඒ පිළිබඳ සිතේ පාල නොවන නිසා සක්කායතනය කියන ආයතනය ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙයාගේ ජීව තියෙනවා දේවට කියන්නේ ජීවහා කියලා. ජීව තිබුණාට කිසිම රසයක් ගෑවිලා නැහැ, ගෑවෙන්නේ නැහැ. ඒක නිසා ඒ පිළිබඳ සිතේ ගලා යාමක් සිදුවන්නේ නැහැ. ජීවා ඉන්ද්‍රිය තිබුණාට ජීවා ඉන්ද්‍රිය ජීවා ආයතනයක් බවට දැන්පත් වෙලා නැහැ. මේ විදිහට තේරුම් ගන්නට ඕන මේ අය මේ ආයතන බවට පත්වන්නට නම් මෙම ඉන්ද්‍රියන්ට අරමුණු හමුවන්නටත් ඕන ඒ පමණක් නැති ඒ අරමුණු හමු වුණාට පස්සේ ඒ අරමුණු අලලා සිතුවිලි දලා යාම දලාගෙන යන්නට ඕනකේ. මෙන්න මේ අවස්ථාවේදී තමයි ආයතන තත්ත්වයට මේ ඉන්ද්‍රියන් පත්වන්නේ. එතකොට මේ ආයතන ඇතිවීමේ හේතුවක් දැක යුතු වෙනවා. අපි අර අනිත් නාම රූප ධර්මයන් දැකීමේ හේතුව දැක්කා වගේම මෙන්න ආයතනයන් ඇතිවීමේ හේතුව දැක යුතුයි. මොනවාද මේ ආයතනයන් ඇතිවීමේ හේතු වශයෙන් දක්වන්නට පුළුවන් කරුණු? දැන් මේ දන්නා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා නාම රූප ධර්ම මේ නාම රූප ධර්ම ඇතිවීමට හේතු කරුණු අපි කලින් කියවා පංචස්කන්ධය කියන කොටක් කියවා ඒ වගේම කායાનුපස්නාදී ධර්මයන් කියන කොටක් කියවා එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරය සහ මනස ඇතිවීමට ප්‍රධාන වශයෙන් කර්මයේ හේතු ඒ කර්මයක් ආයතන ඇතිවීමට එක්තරා හේතුවක් ඊළඟට මේ කර්මය තුළින් මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇතුණත් ඒ රූපාදී අරමුණු සම්විලා විඥාණයන් ඇතිවන්නේ නැත්නම් මේ ආයතන වන්නේ ඒක නිසා විඥාන ඇතිවීමට හේතුවක් වූ නාම රූප ධර්මයේම ආසන ඇතිවීමට හේතුවක් වශයෙන් දක්වන්නට පුළුවන්. එතකොට නාම රූප ධර්මයන් නිසා විඥානය පහළ වුණාට ඒ පිළිබඳ සිතේරි ගලා යාමක් ගලා යන්නට නම් ඇතිවන්නට නම් ස්පර්ශය ඇතිවන්නට ඕන ඒක නිසා පස්සේ කියන එකත් ආයතන ඇතිවීමේ හේතුවක් ආයතන සම්බේකයි. කර්මය නාම රූප පස්ස කියන සියලුම කරුණ ආයතන ඇතිවීම සඳහා හේතු වන කරුණ. එතකොට මේ ආයතන තුළින් සිතේලි ගලා යන ආකාර කොටස් කරලා අපි දක්වනවා නම් කොටස් 8කට බෙදලා වෙන් කරලා දක්වන්නට පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඇහැ අපි කතා ඇහැ ගැන අපි කතා කළොත් ඇහැ තියෙනවා ඇහැට රූප හමු වෙනවා. මේ ඇහැයි රූපේ හමු වුණාට පසුව අරුණු 8ක් කොටස් 8කට බෙදලා එහිදී පහළ වෙන සිතුවිලි අපිට දක්වන්නට පුළුවන්. ඒ දැන වෙන එකක් රූපේ වෙන එකක් ඒ නිසා පහළ වෙනවා චක්කු විඥාණය මේ චක්විඥානය කියන්නේ රූපය දැනීම පිළිබඳ සිතක්. මේ චක්විඥානය ඇති වුණාට පස්සේ මා කලින් කියවා රූපේ පිළිබඳව සංඥාවක් ඇති වෙනවා කියලා. ඒකේ රූප සංඥාවත් අර ආයතන භාවයට පත්වීමේදී පහළවන නාම ධර්ම කොටසක්. ඒ චක්ක විඥාන වගේම රූප සංඥා. මේක ඇති වෙනකොට මේ චක්ක සංපස්සේ නිසා පහළවන වේදනාවක් තියෙනවා සැප හෝ දුක් හෝ මඳක් හෝ කවර හරි වේදනාවක්. මේ වේදනාවලුත් අර ආයතන තුල ක්‍රියාත්මක වන නාම කොටසක්. ඒකට චක්කු සම්පස්සය කියන එක ඇහැයි රූපයයි චක්කු විඥානයයි ගැටනාල පසු පහළ වන ධර්මයේ ඒකත් එක් කොටසක් ඒ දක්ක සංපස්සේ නිසා වේදනාවක් ඇතිවෙනවා ඒකත් එක කොටසක්. මේ විදිහට ඇහැට රූපේ දැසුනාට පසු පහළ වෙන නාම ධර්ම කොටස් කරන්නට පුළුවන් තවත් ක්‍රියාවක්. ඊළඟට ඒ ඇහැට දකින්න ලද රූපය නැවත නැවත බලන්නට ඕනෑ කියන සිතුවිලි පහළ වීමක් පහළ වෙන එකට කියන රූප විතක්ක කියලා මේ රූප විතක්කත් ආයතන වල තියෙන නාම ධර්ම කොටසක්. ඇහැට දක්පු රූපය නැවත නැවත විමසීම සහ බලනවා. නැවත නැවතත් ඒ දේශ බලනවා. මේ බලනකොට රූප විචාර කියන ධර්මයේ කියලා ප්‍රයත්න කරනවා. මේකත් ඒ තවත් කොටසක්. එතකොට රූපයේ පිළිබඳ විවිධ සිතුවිලි ගලන්නට පුළුවන්. මේ සිතුවිලි ඒ වගේ මේ රූපය අරගෙන යම් කිසි සංහාවක් ඇති වෙනා නම් රූප සංහාවක් ඒවත් ඔක්කොම ආයතන ක්‍රියාත්මක වන විට නාම ධර්ම සිත තුළ ක්‍රියාත්මක කරන නාම ධර්ම කොටස්. ඒකට රූප තණ්හාව පමණක් නෙවෙයි මෙහිදී ගණන් ගැනීම. රූපේ දැක්කාට පස්සේ යම්කිසි ගැටීමක් ඇති වෙනවා නම් අමනාපයක්, නුරුස්නා ගතියක්, පෙන්වන්නට බැරි ගතියක් වගේ දෙයක් ඇති වෙනවා නම් ඒවා. නැත්නම් ඊර්ෂ්‍යාවක් වැනි දෙයක් ඇති වෙනවා නම් එවැනි කොටස්. ඒ අකුසල පැත්තෙන් යම්තා දේවල් පහළ වෙනවා නම් සිතුවිලි ධර්ම මේ සෑම සිතුවිලි කොටසක්ම ඒ වගේම කුසල පාක්ෂික වශයෙන් සිතුවිලි පහළවන්නත් පුළුවන් ඇර රූපේ දැක්කට පස්සේ කරුණාසිතක් ඇති වෙන්න පුළුවන් නැත්නම් මෛත්‍රීසිතක් ඇති වෙන්න පුළුවන් නැත්නම් මේවා නාම රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම එතන සත්‍ය පුද්ගලෝ නෑ ආදී වශයෙන් කුසල පාක්ෂික වූ හිතේ ධර්ම පහළවන්නට පුළුවන්. මේ ඔක්කොම අර රූප තණ්හා කියන කොටසට අන්තර්ගත වන දේවල් මේ සියලුම කොටස් ඒ ආයතන වල ක්‍රියාත්මක වන්නා වූ නාම ධර්ම කොටස්. එතකොට මේ ඇහැ සහ රූපය කියන කරුණු දෙකක් මේ කොටස් 8ක් එකතු කරාට පස්සේ සංඛායතනය පිළිබඳව දැක්විය හැකි කොටස් 10ක් තිබෙනවා. මේ විදිහටම තමයි අනිත් ඉන්ද්‍රියන්වත් අපි තව ඉන්ද්‍රියක් පමණක් ගැන කතා කරමු. කනගත්තු ශ්‍රෝතය ඒ ශ්‍රෝතයට හමුවන්නේ කනට හමුවන්නේ ශබ්ද මේ දෙක ගැටීම නිසා ශ්‍රෝත විඥානය පහළවනවා. ඒ ශ්‍රෝත විඥානය නිසා ශ්‍රෝත සංපස්සේ ඇතිවන්නේ. ශ්‍රෝත සංපස්සේ තුනෙන් ශ්‍රෝත සංපස්සජා වේදනා කියන වේදනාවක් පහළ වෙනවා. ඉතින් වේදනාව ඇති වෙනකොට මේ වේදනාව හඳුනා ගන්නා සංඥාවක් ඇති වෙනවා ඊට පෙර ඒ ඇතුළු ලද ශබ්දේ හඳුනා ගැනීමේ සංඥාවකුත් ඇති වෙනවා ශබ්ද සංඥාව. ඊළඟට ඒ ශබ්දේ නැවත නැවත ඒ ශබ්දයේ දෙකට මානසිකාර මෙනිත මිහිර වෙන්නේ සිටිවිලි පරම්පරාවක් ඇති වෙනවා ශබ්ද විතක්ක. මේ ශබ්දේ නැවත නැවත අහනවා නැවත නැවත ඇසීමට කැමැත්තක් ඇති කර ගන්නවා ශබ්ද විචාර. ඊළඟට ශබ්දේ පිළිබඳ විවිධ සිතිවිලි පහළ වෙනවා. ඒකට ශබ්ද සංකේතනා කියනවා. ඊට අමතරව ශබ්දේ පිළිබඳ තණ්හාවක් ඇති වෙන්න පුළුවන්, ගැටීමක් ඇති වෙන්නත් පුළුවන්. අර කලින් කියපු විදිහට ඇලීමක් බැඳීමක් ගැටීමක් වැනි කවර දෙයක් හෝ අකුසල පාක්ෂික දේකුත් සිතුවිලි පරම්පරාවක් බලා යාමකුත් එලෙසින්ම ඒ ශබ්දයේ අනිත්‍ය දුකය අනාත්මයි කියලා හරි ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා හරි මේ ශබ්දේ මම අහනවා නෙවෙයි හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් පහළ වෙන සංස්කාර ගොඩක් ඇති නැති යම පමණක් කියලා හරි කවර ආකාරයකින් හෝ එන ශබ්දයේ පිළිබඳ කුසල පාක්ෂික සිතුවිලි කරන්නටත් පුළුවන්. මෙන්න මේ විදිහට කන හා සම්බන්ධව කොටස් 10ක් තිබෙනවා. මෙන්න මෙතෙන්දී තමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. එතකොට මේ ආසන කියන ඒවා සියල්ලම එකාතකින් සිත තුළ চৈতසික ධර්ම නාම ධර්ම පහළ වීමක් සහ රූප ධර්මයන්ගේ ඇති වී නැති යාමක් සිදුවන නිසා දුක්ඛ සත්‍ය වන අතරම තවත් අතකින් මෙම ආසනයන්ගේ ක්‍රියාදාමයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙනවා. එතකොට එම ආයතන අපි තේරුම් ගන්නට ඕන මේවා තමයි ආයතන මේ ආයතන ඇතිවන්නේ මෙන්න මේම මේම මේම හේතු තියෙන නිසා මේ ආයතන තුළ මේ විදිහට නාම ධර්ම සංස්කාර ධර්ම ගලා යාමක් සිදු වෙනවා මේ ගලා යාම සිදුවන්නේ හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් එම නිසා මේ ආයතන ක්‍රියාත්මක වන විට මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට කිසිවක් නැහැ මෙතන තියෙන්නේ බුද්ධ සංස්කාර ධර්ම ඇති නැති යාමක් පමණක් කියන කරුණ අවබෝධ විය යුතුයි එතකොට මේ විදිහට ඒ එක එක ආයතනත් චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායයතන, මනායතන කියන ඒ ආයතන ආයතන සමුදයක් එකාතකින් දකින්නට ඕන ඊට අමතරව ඒ අවබෝධයට අමතරව මේ ආයතන ක්‍රියාත්මක වන විට සිදුවන පරමාත්මය ක්‍රියාදාමය කුමක්ද කියලත් අවබෝධය කරගන්නට ඕන. මෙන්න මේ අවබෝධය සඳහා පැය දෙකක් කාලය වැය කළත් කමක් නැහැ. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ මේ ආයතන තුල ක්‍රියාත්මක වන සියලුම ධර්ම අනිත්‍ය වශයෙන් එලෙසින්ම දුක් වශයෙන් ඒ වගේම මේවා අනාත්ම ධර්ම වශයෙන් සම්මස්තණය කර කර බලන්නටත් ඕන. උදාහරණ වශයෙන් කිව්වොත් ඇහැ අනිත්‍ය ධර්මයක් ඒක නිත්‍ය නෙවෙයි මේ ඕනෑම කෙනෙක් ඒක දන්නා කරුණක්. ඇහැට පෙනෙන රූපත් නිත්‍ය නෙවෙයි ඒවත් අනිත්‍යයි. ඒන් පසුව පහළවන නාම ධර්ම සෑම එකක්ම මේ ඇදිත්තාම පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ අනිත්‍යය යනවා වහවහ බිඳී යනයි කියලා. චක්ක විඥානය ඇති වුණා පැවතුණා නැති වුණා වහාම බිඳී ගියා නිරුද්ධ වී යනවා. ඒ චක්ක විඥාන නිසා යම් කිසි චක්ක සංපස්සයක් ජනිත වෙනවා නම් ඒ චක්ක සංපස්සයත් වහාම නිරුද්ධ වෙනවා. ඒ තුنين යම් කිසි රූප සංඥාවක් අපි කලින් ඒක වේදනාව ඇති කර ගැනීම සඳහා හේතුපාලකෝ රූප සංඥාවක් ඇති කරගත්තා නම් ඒවත් එතනම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. මේ රූපේ දැකලා ඇතිවෙන යම්කිසි සැප වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් නැදහත් වේදනාවක් වුණත් ඒ පිළිබඳ මානසිකාර පවස්නා තෙක් පමණයි ඒ වේදනාව පවතින්නේ ඒ මානසිකාර නැවතු දුකසම වේදනා නිරුද්ධ වී යනවා නැති යනවා රූප පිළිබඳ පහළ වෙන විචක්කත් එහෙමයි ਵਿਚාරත් එහෙමයි රූප පිළිබඳ පහළ වෙන සංචේතනාවලුත් එහෙමයි ඒ වගේම තමයි රූපය ඒ ඇහැට දැකපු රූපය පිළිබඳ යන්තාක් කුසල හෝ අකුසල සිතේ ධම්ම ගලා යාමක් සිදු වෙනා නම් ඒ සෑම කුසල අකුසල සංස්කාර ධර්මයක්ම වහ වහ ඇති වී ඇති නැති නැති යනවා බිනි බිනි යනවා මෙන්න මේ අනිත්‍යතාවය සහ ඒ අනිත්‍යතාවයේ තුලින් උද්ගත වූ Nirodhe නිරුද්ධ වී යාම පැහැදිලිවම අවබෝධ කරගත යුතුම කරුණක්. දැන් මේ මේ ජීවිතේ පුරා ඇහැට රූප දැකලා විවිධ ආකාරයෙන් ඔය කියපු කොටස් 10 සංස්කාර ධර්ම දලාගෙන ගියා. දැන් මේ මොහොත වෙනකොට ඒ කිසිවක් නෑ. ඔක්කොම නිවිලා ගිහිල්ලා නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ දෙසට ඒ පසුගිය ඇහැ හා සම්බන්ධව චක්කායතනය හා සම්බන්ධ වූ නම් තාක් නාම ධර්ම දෙකට අපි ආපසු හැරී බැලුවොත් දැන් ඉතිරි වෙච්ච දෙයක් නැති බව සියල්ලම නිරුද්ධ වී ගොස් ඇති බව තමාට වැටහෙන්නට ඕන. මේ විදිහටම කනහා සම්බන්ධයෙන් පහළ වුණු යන්තාක්කේ සෝතායතන සම්බන්ධ වූ සිටිවිලි ධර්ම සමූහයක් තියෙනවා නම් ඒවත් ඇති වුණා පැවතුණා නැති වුණා. දැන් කිසාවක් නැහැ. දැන් තියෙන්නේ මේ වර්තමානික වශයෙන් මේ මොහොතේ පහළ වෙන ඒ නාම ධර්මයන්ගේ ඇති නැති යාමක් පමණයි. අතීතයේ දේවල් ඔක්කොම නිරුද්ධ වුණා. මේ චක්කු සම්පස්ස ආදී ස්පර්ශයන්ගේ පහළවීමෙන් පසුව පහළවන නාම ධර්ම සියල්ලටම එක වචනයක් වශයෙන් අපි කතා කරනවා නම් ඒකට කියන්නට පුළුවන් චක්කු සම්පස්සායතනෙ. අනහා සම්බන්ධ ඒවට කියන සෝත සම්පස්සායතනෙ. ඒ වගේම නාසය හා සම්බන්ධ ඒ ගාහන සංපස්යෙන් පසුව පහළ වෙන සිතුවිලි වලට කියන ගාහන සංපස්සායතනෙ. අනිත් ඒවත් එහෙමයි ජීවා සංපස්සායතනෙ, කාය සංපස්සායතනෙ, මනෝ සංපස්සායතනෙ. මේ විදිහට මේවම සංපස්සායතන වශයෙන් බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී දේශනා කරලා වදාගලා තිබෙනවා. එතකොට මේ මේ ආයතන තුල නැත්නම් පස්ස ආයතන තුල පහළ වන මේ නාම ධර්ම සෑම එකක්ම මේ දක්වා යන්තක් මේ ජීවිතේ පහළ වුණා නම් ඒ සෑම එකක්ම අනිත්‍යයට ගියා <clears throat> නිරුද්ධ වේ ගියා කිසිවක් ශේෂෝනේ නැහැ කියන කරුණ පැහැදිලිවම ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි කරුණක්. ඒ අතීතයේ සිදුවුනේ යම් ආකාරයකින්ද අනාගතයේ සිදුවන්නේ ඔන්න ඔය ආකාරයෙන්මයි ඒ නාම ධර්මය තියෙනවා පවතිනවා නැතිනවා වර්තමානයේත් එහෙමයි වර්තමානයේ පහළ වෙන ඒ සක්කායතන හා සම්බන්ධව යම්තාක් නාම ධර්ම තියෙනවා නම් ඇතුණා පැවැතෙනවා නැති නැති යන. ඒ ඒකයි මේ සංස්කාර ධම්ම වල ස්වરૂපය. මේ විදිහටම තමයි අනිත් ආයතන වලට. මෙන්න මෙහෙම මේකේ අනිත්‍ය සහ නිරෝධය කියන්නේ නිරුද්ධ නිරෝධය කියන්නේ නිරුද්ධ වී ගොස් නිවි ගොස්. මොකක්වත් ඉතිරෙලා නැහැ. මේ නිරුද්ධ වී යාම නිරෝධය අත්දකින්නට කෙනෙකුට පුළුවන් ශක්තිය තිබෙනවා නම් මේ ආයතන හයෙම මේ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ Nirodhe අධ්‍යක්කොත් එහිදී සිත සම්පූර්ණයෙන්ම ශිෂ්ටියන මොනම දෙයක්වත් නැතුව හිත ආශේ පාවෙන්න අබ්බන් තත්ත්වයට පත් වන්නට පුළුවන්. ඒ නැති වුණත් මේ ආයතන හා සම්බන්ධ වූ මේ සියලුම නාම ධර්මයන් දුකක් වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. මා කලින් කියවා මේ ඇට රූපස්කන්ධයේ දුකක්ය, වේදනාස්කන්ධයේ දුකක්ය, සිතේ පහළ වීම දුකක්ය කියලා. ඒකම තමයි මේ ඊට වඩා ටිකක් ගැඹුරින් ඊට වඩා ටිකක් විස්තර වශයෙන් මේ බලන්නේ. ආයතන වලදී. එතකොට අර චක්කු විඥානයේ පහළ වීමම දුකක් කියලා අපි අවබෝධ කරගන්නවා. චක්කු විඥානයේ පහළ වෙච්ච නිසා ඒ ඇහැට තියෙන රූප වලට ඇලුනා, ගැටුණා, බැඳුණා, විවිධ ආකාර ක්ලේශ ධර්ම ජනිත කරගත්තා සංසාරේ පුරා දුකින් දුකටම අපි ඇදලා දැම්මා මේ චක්ඛුඥානයේ ක්‍රියාදාමයේ අරියට අවබෝධ කරගන්නට අසමත් වූ අවිද්‍යාව ක්‍රියාත්මක වූ නිසා ඒක ඒකමන නෙවෙයි චක්ඛුඥානය ඇති වුණාට පස්සේ දැකපු රූපේ කෙරෙහි ඇලීමක් ගැටීමක් ආදී දෙයක් ආවනම් තරහක් දෙයක් මේ දෙයක් ආවනම් එක්කෙනම දුකක් පහළවන්නේ ඒකම ඒ ඇලීම් ගැටීම් පහළ වීමම දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා. ඒ දුක්ඛ සමුදය සත්‍ය නිසාම අනාගත භවවලදී නැවත නැවත ඉදදී දුකම ඇති කර දෙන නිසා එතනත් පහළවන්නේ දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් කියන කරුණ තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ ඇහැ සම්බන්ධ වේදනාව පමණක් නෙවෙයි රූප පිළිබඳ විචක්ක, විචාර, තණ්හා, රූප තණ්හා ආදී සෑම ධර්මයක්ම පහළ වීමම දුක්ඛ මෙතන පහළවන්නේ දුකක් කර අන්තිසුභයක් නෙවෙයි කියන කරුණ සමාඩ අවබෝධ විය යුතුයි. එතකොට මේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන දුක කියන්නේ මේ පංචස්කන්ධේ පැවැත්මයි කියන එකයි අදහස්. ඕකම කියන්න පුළුවන් දුක කියන්නේ මේ ආයතන හයේ පැවැත්මයි කියන එක. එන එකක් නෙවෙයි. ආයතනයන්ගේ ක්‍රියාදාමයමයි දුක කියන්නේ. එතකොට මේ මා අනිත්‍ය වශයෙන් අපි අවබෝධ කළා දුක් වශයෙන් අවබෝධ කළා ඊළඟට මේ අනාත්ම ධර්ම වශයෙන් තේරුම් ගන්නට ඕන පැහැදිලිවම අවබෝධ විය යුතුමයි. මේවා තමා නෙවෙයි තමාට අයත් ධර්ම නෙවෙයි තමාගේ ආත්මයක් නෙවෙයි කියන කරුණ. ඒකයි අනාත්ම කියන්නේ. ඇහැට රූපේ ගැටුණාට පස්සේ චක්කු විඥානයක් පහළ වුණා හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන්. ඒක අපි හිතනවා නම් මමයි මේ රූප දකින්නේ මගේ මේ චක්කු විඥානය කියන එක ඒක මුලාවක්. අර හේතුන් නිසා පහළ වෙන නාම ධර්මයක්. අපි කැමති වුණත් අකමැති වුණත් ඇහැට රූපේ දැක්කනම් අපේ මනසේ ක්‍රියාදාමයේ නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. අපි කොච්චර අකමැති දෙයක් වුණත් ඇහැට දැකපු ගමන් ඒ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. කැමැති වුණත් අකමැති වුණත් අපේ කැමැත්ත අකමැත්තේ සඳහා බලපාන කරුණක් නෙවෙයි. ඒ වගේම චක්කු සම්පස්සේ නිසා චක්කු විඥාන නිසා යම්කිසි සංඥාවක් පහළ වෙනවා නම් ඒ සංඥා පහළ වීමට දීඩ හේතු තියෙනවා. ඒ හේතුන් තිබෙන නිසාම සංඥාව පහළ වෙයි යනවා. සමාංගික එකක් නෙවෙයි. අපි හිතනවා නැත්නම් බොහෝ දෙනෙක් කල්පනා කරනවා අපි කියන්නේ මේ පුත්ත්ජන ලෝක සත්‍යයයි. ඒ සත්‍යය කල්පනා කරනවා මේ මම රූප හඳුනා ගන්නවා. මගේ තමයි රූප හඳුනා ගැනීම කියලා. නමුත් එහෙම එකක් සත්‍ය වශයෙන් නැහැ සිදුවන්නේ හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් මේ ආයතන ධර්මයන්ගේ ක්‍රියාදාමයේ ඇති වෙමින් නැති වෙමින් යාම. ඒ වගේම තමයි මේ රූපය පිළිබඳ සිතිවිලි පහළ වෙනා නම් විතක් හෝ ਵਿਚාර හෝ සංකේතනා හෝ එහෙම නැත්නම් රූපය ඇලලා කවර හරි අකුසල පාක්ෂික සිටිවිලි ධර්ම පහළ වෙනවා මේ සෑම එකක්ම පුදු සංස්කාරයන්ගේ ඇතිවී නැති යාමක්ම පමණයි ඒ හැර ඒවා තුළ මම නැහැ මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා දෙයක් නැහැ ආත්මයක් කියලා ගන්නට කිසිවක් නැහැ කියන කරුණ අපි අවබෝධ කරගත යුතුයි මේවා අනාත්මයි අනාත්මයි කියා සිතුවට මේ අවබෝධය ලැබෙන්නේ කියවට ඒ අවබෝධය ලැබෙන්නේ නැත්නම් අසාගෙන හිටියට ඒ අවබෝධය ලැබෙන්නේ. සමාගයේ සිත තුළින්ම මේ අවබෝධය ඇතුනේ නැත්නම් මේවා අනාත්මයි අනාත්මයි කියලා කොච්චර අපි සිත සිතා හිටියත් ඒ තුළින් නිවන් ලබන්නට බෑ. ඒ අවබෝධය සමාගයේ නැනපමණින් නුවණ නුවණේ ප්‍රමාණයට අනුකූලව තමා විසින්ම අවබෝධ කරගත යුතුයි. ඉතින් මේ අවබෝධය ඇති කරගන්නට බැරි අයට මේ ධර්මයේ දකින්නට බෑ. ඒක නිසාමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ මගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට මිසක් මෝඩ පුද්ගලයන්ට නෙවෙයි කියලා. ඒ විදිහට මේ ආයතන පිළිබඳව අනිත්‍ය වශයෙන් සම්මස්තනය කිරීමක් එලෙසින්ම දුක වශයෙන් වෙනස වෙනසා දැකීමක් සහ අනාත්ම වශයෙන් විමර්ශනය කිරීමක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඇහැ පිළිබඳ ප්‍රමණක් නේ ඊළඟට ගන්නා කන ශෝත ශෝත ආයතනය. ඒ ශෝත ආයතනය හා සම්බන්ධ වූ සියලුම නාම ධර්ම සෑම එකක්ම අනිත්‍ය දුකය අනාත්මය කියලා අවබෝධ කරගත යුතුයි මේ අනිත්‍යයට ගියාට පස්සේ ඔක්කොම නිරුද්ධ වී ගියා නම් මොනවද දැන් පිටිවිලා තියෙන්නේ මෙතන කිසිවක්ම ශේෂ වෙලා නැහැ නේද කියන කරුණ තමාගේ හදවතට පෙනී ආයේ ඒ කියන්නේ කනට ශබ්ද ඇහුණා කන එතන ශබ්ද ඇහිලා ඒ පිළිබඳ විද්විද්ද සිටේදී මේ ජීවිතේ පුරාම ඇති වුණා අද මේ මොහොත වෙනකොට ඒ ඇතිවෙච්ච සිතුවිලි දෙකට ආපසු හැරී බැලුවොත් කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම නිවිලා ගිහිල්ලා නිරුද්ධ වෙලා ගිහිල්ලා. මේ නිවිලාගේ ධම්මදේශ හත ආපසු හැරී බැලුවොත් මම ශබ්ද ඇසුවා මගේ ඇසීම ආදී වශයෙන් වැරදි දෘෂ්ටියක පිටලා අපි කටයුතු කළා. මොනවද මම කියලා ගන්නට හෝ මගේ කියලා ගන්නට මේ ඉතිරි වෙලා තියෙන්නේ කියන කරුණ පැහැදිලිව පෙනී ආ යුතුයි. එසේ පෙනෙන විට තමාට තේරෙනවා මේවා අනාත්ම ධර්මයේ කියලා. මේ ආකාරයෙන් අනිත් ආයතන වලට ධන ආයතනයේට, ජීව ආයතනයේට, කාය ආයතනයේට සහ මන ආයතනයේට කියන මේ සිසු ආයතන වලට මේ අවබෝධයේ පතුරවා හරිනේ ඒ අවබෝධය තවත් පළල් කර ගන්නට ඕනවා. ඒ කියන්නේ මේ සෑම ආයතනයක් හා සම්බන්ධ වූම නාම ධර්ම සියල්ලක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධය ඇති කර ගැනීම. ඒ නාම ධර්ම පහළවන්නේ ඇහැ හා රූපය රූප ධර්ම නිසා. කන හා ශබ්දේ ශබ්ද ධර්මයි ඒකත් රූප ධර්මයක්. නාසය සහ ගඳ සුවඳ ඒවා රූප ධර්ම. දිව හා රස ඒවා රූප. කය හා ස්පර්ශ මේවා රූප. මේ රූප ධර්මත් අනිත්‍යයි, නිට්ටයයි මේවා දුකක්. ඒ වගේම මේවා අනාත්මයි කියන කරුණත් අවබෝධ වීම අවශ්‍යයි. මේ විදිහට ආයතන හා සම්බන්ධ වූ නාම රූප ධර්මයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය කියන කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම සඳහා සමාධිමත් සිතකින් ඒ දෙස විමසමින් සා බලන්නට ඕනේ. මේ කරුණු අහන විට නැත්නම් මේ කරුණු සම්බන්ධ පොතක් පතක් කියන විට මේ ඇට දැනීමක් ඇති වෙනවා. යම් කිසි හැඟීමක් යම් කිසි අවබෝධයක් සුළු අවබෝධයක් හෝ ඇති වෙනවා. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ නිවන් අවබෝධ කර ගැනීම. ඊට පස්ව මා මේ කියපු විදිහට තමන්ගේම අවබෝධයක් බවට ඒක පත් විය යුතුයි. තමන්ටම මේක අවබෝධය පැහැදිලිව පෙනෙන්නට ඕන. එහෙම පෙනෙන ඒකක් සමහර විට ප්‍රමාණවත් නැහැ නිවන් අවබෝධ කරන්නට භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ ලෙස මේක අත්දැකීති. අන්න ඒ දේ තමයි නිවන් දෙන්නේ. එතකොට මේ විදිහට අප දැන් කරුණු කීපයක් ප්‍රකාශ කළා ආයතන කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ආයතන ඇති වෙන හේතු ආයතන සමුදය මේකයි කියලා අවබෝධ කරගන්න ඊළඟට ආයතන තුළ මේ නාම ධර්ම ක්‍රියාත්මක වන්නේ කවර කවර ආකාරයෙන්ද නැත්නම් කුමන කුමන නාම ධර්ම මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේදී පහළවනවාද කියන කරුණ තේරුම් ගන්න. දැන් ඔතන කරුණු තුනක් අපි කියුවා. ඊට අමතරව මේ ආයතන හා සම්බන්ධ නාම රූප ලෝක ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි නිරුද්ධ වී යන ධර්ම කියලා අවබෝධ කරගන්න. මේ කරුණ ටිකයි නැවත නැවත නුවණින් විමසීම නිසා දැකිය යුතු වන්නේ. එහෙම දැක්කාට පස්සෙ මේ නුවණ අවබෝධය ඇති වුණාට පස්සේ යම් කෙනෙක් ආයතන අරමුණු කරමින් භාවනා කරනවා නම් සාර්ථක ප්‍රතිඵල ඉක්මනට ගන්නට පුළුවන්. නැති කෙනෙක් කොච්චර භාවනා කළත් සමහර විට බොහෝ කල් භාවනා කළත් ප්‍රතිඵල ගන්නට නැති අය වන්නට පුළුවන්. ඒ නිසා මේ අවබෝධය ඇති කර ගන්නට පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕන. අද නොහැකි වුණත් එත අපි මේ භාවනා පන්ති නවත්තනවා. ඒන් පසුව දෙවල් වලට ගියාට පස්සේ හරි මේවා පිළිබඳ අවබෝධයක් ඇති ගන්නට උත්සාහ ගත යුතුයි. එතකොට මේ විදිහට මේ ආතන අනිත්‍ය වශයෙන් සහ නිරුද්ධ වී යන ධර්ම වශයෙන් දැකීමේදී හිත සිස් භාවයකට පත්වන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ ආයතන අනාත්ම ධර්මයේ මම නමගේ නොවේ කියන අවබෝධය පැහැදිලිව දකින විට තමාගේ සිතට කිසිම දෙයක් අරමුණු නොවේ හිත ඉස්භාවයට පත්වන්නට පුළුවන් ශූන්‍යත්වයට පත්වන්නට පුළුවන්. මේ දෙකනේ දෙ අවස්ථා දෙකේදීම සිත ශූන්‍ය භාවයකට පත්ුනේ නැත්නම් මේ අය මේ ආයතන හය වෙන් කරන්නට පොරොදු වෙන. වෙන් කරන්නට පොරොදු වෙනවා කියන්නේ තමන්ගේ ඇඟ ශාසිත දේශ බලලා ප්‍රඥාවෙන් සමාධියක්මත් සිතකින් යුතුව එහ සම්බන්ධ මේ නාම ධර්ම පරම්පරාවක් බලාගෙන යනවා මෙතන චක්කායතනේ මේ විදිහට ක්‍රියාත්මක වීමක් තියෙනවා කනහා සම්බන්ධ සිටිවිලි ධර්ම මේ විදිහට ගලා යාමක් නැත්නම් සෝතායතනේ ක්‍රියාදාමයක් මෙලෙසින් සිදු වෙනවා නාසය හා සම්බන්ධ සිතිවිලි ගලා යම මීනේ ආකාරයෙන් සිදෙන දාන ආයතනය මේ විදිහට ක්‍රියාත්මක කරනවා. ඉන්දසින්ම ජීව ආයතනය මේ විදිහටයි කාය ආයතනය මේ විදිහටයි මන ආයතනය මේ විදිහටයි ක්‍රියාත්මක කරන මේ හැර මේ ධම්මයේ ක්‍රියාදාමයේ හැර මෙතන වෙන මොනවද මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට තිබෙන්නේ කියලා නුවණින් බලන්න එහෙම නුවණින් බලනකොට Tamanටම අවබෝධ විය යුතුයි අවබෝධ වෙනවා නුවණ ප්‍රඥාව තියෙන කෙනෙකුට නම් මෙතන මේහයේ ක්‍රියාදාමයේ හැර මෙතන වෙන කිසිම දෙයක් ආත්මයක් කියලා මම කියලා මගේ කියලා ගන්නට නැහෙනේ මෙතෙක් කල මේක නොදැන අපි මේ මම කියලා ග්‍රහණය කළා මගේ කියලා උපාදාන කළා ආත්මයක් කියලා වැරදි දෘෂ්ටියක පිටලා කටයුතු කළා මේ සියල්ලම මගේ සිත තුළ ක්‍රියාත්මක වූ මෝඩකම අවිද්‍යාව නේද කියන කරුණ ප්‍රඥාව දිනු කෙනෙකුට පැහැදිලිව අත්දකින්නට පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී කෙනෙක්ගේ සිත ශූන්‍යත්වයකටපත් වෙනවා ශූන්‍ය කියන එකෙන් අදහස් කරන්නේ කිසිම අරමුණක් නැහැ ආශේ සිත පාවෙන්නක් බඳ තත්ත්වයක් ඇහැට ඇහැට ඇහැට රූප පේනවා වගේ සිතට රූපේ පේනවා මේ සිතට පේන රූප නිමිති මොකක්වත් පේන්නේ ඝන කලවරක ඉසුවෙන් දැනීම ආශේ පාවෙන්නක් මින් කිසිම අරමුණක් නැතුව පවත්නා තත්ත්වයකට තමයි අපි මේ ශූන්‍යතාවය කියන වචනේ පාවිච්චි කරේ එතකොට මේ කියන ආකාරයෙන් විවිධ විදිහට ආයතන භාවනාව කිරීම තුළින් සිත ශූන්‍යත්වයකට පත් කර ගන්නට පුළුවන්. හැමෝටම නෙවෙයි භාවනා කරලා පළපුරුදු සමාධි ප්‍රඥා දිනුනාට පමණයි. මේ අදම භාවනාවට ඇවිල්ලා අදම මේ ප්‍රතිඵල ගන්නට පුළුවන් නම් පුළුවන්කම ලැබෙන්නේ අතීත භවවලදී භාවනා කරලා පළපුරුදු ආයත මේවා පිළිබඳ භාවනා කරලා පළපුරුදු ආයත. එතකොට මේ විදිහට ඒ ශූන්‍යත්වයට සිටපත් වුණොත් එහෙම ඒ ශූන්‍යත්වය කියන එක ආසන ධර්මයක් කියලා අවබෝධ කරගත යුතුයි. මීට කල මීට පෙර දේශනාවලදී අපි ශෝණයත් ඒක්මවා නිමන් යන ආකාර පෙන්눔 කළා. ඒ ආකාරය නෙවෙයි අද අපි අද මේ කියන්නේ. ආයතන අනුව කතා කරන්නේ. ශෝණයත්ේ අවබෝධ වෙන එක මනස තියෙනවා. මනසට අරමුණන කිසිවක් නැති කිස් භාවයක් තියෙනවා. මෙතන ක්‍රියාත්මක වන්නේ මන ආයතනය. අන්තිශයක් නෙවෙයි. මේ මන ආයතනයේ ක්‍රියාදාමයක් හේතුඵල මත ක්‍රියාත්මක වන දෙයක්. ප්‍රාණය තමන්ගේ ජීවිතයේ පවතින්නට උන මන ආයතනයේ ක්‍රියාත්මක වීමට ඒ වගේම කර්ම ශක්තියක් තියෙන අපේ ජීවත් වීමට ඒ කර්ම ශක්තිය ගෙවෙන්නේ නැතුව පවතින්නට ඕන. ඒ වගේම මන ආයතනයේ ක්‍රියාත්මක වීමට හදවත මොළේ වැනි ඉන්ද්‍රියන්ගේ නිසි පරිදි ක්‍රියාදාමය සිදුවන්නට ඕන. අද දා හදවත හරි මොළේ හරි ওই මාරේ හරි මාර්ගාශක භූතේ හරි අල්ලලා කරදර කරනවා නම් පීඩා කරනවා නම් මේ අත්දකින්නට බෑ ඒ අත්දකම කොච්චර උසස් තත්ත්වයේ හිටියත් එවැනි පීඩනයකට බඳුන් වුණාට බඳුන් වූ විට ඒ අත්දකින්නට බෑ අත්දකින්නට බැරි ඇතුලේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන් තමන්ගේ නෙවෙයි ඒ ඉන්ද්‍රිය ධර්මයන් තුලින් පහළ වෙන මේ නාම ධර්ම තමන්ට ඕන විදිහට හසුරවන්න පුළුවන් ධර්මයි ඔක්කොම අනාත්මයි එනිසා ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථා පරිදි ක්‍රියාදාමයන් තන මේ හේතුන් නිසා මේ නාම ධර්මයේ පවතින මේ ශූන්‍යත්‍ය ශූන්‍ය ශූන්‍යත්වයේ අරමුණු කරමින් පවත්නා වූ මනසයි. මේක මේ කියපු හේතු එකක් හෝ පැත්තකට අයින් කළොත් මොකද්ද මේ මනායතනෙට වෙන්නේ කියලාට මනායතනෙ කඩහැරේ. ඒ කියන්නේ නෙදුද්දේ. తాවකාලික වශයෙන් ඉතාසුරු මොකද? එහිදී නිවනට සිතපත් වෙනවා. මේ ආකාරයෙන් ඊටම පහළ මට්ටමක සිටින කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පුළුවන් මේ ආයතන අරමුණු කරගෙන. ඉතින් ටික ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථා පරිදි ක්‍රියාදාමයන් තන මේ හේතුන් නිසා මේ නාම ධර්මයේ පවතින මේ ශූන්‍ය ශූන්‍ය ශූන්‍යත්වයේ අරමුණු කරමින් පවත්නා වූ මනසයි. මේක මේ කියපු හේතු එකක් හෝ පැත්තකට අයින් කළොත් මොකද්ද මේ මනායතනයේට වෙන්නේ කියලාට මනායතනේ කඩහැලි. ඒ කියන්නේ නිරුද්ධය. తాවකාලික වශයෙන් ඉතාසුරු මොහොත. එහිදී නිවනට සිතපත් වෙනවා. මේ ආකාරයෙන් ඊටම පහළ මට්ටමක සිටින කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පුළුවන් මේ ආයතන අරමුණු කරගෙන. ඉතින් ටිකක් ටිකක් ඉහළ ඉහළ මාර්ගඵල ලබන අය විසින් මේ ක්‍රියාදාමයේ අවබෝධ කළාට පස්සේ කියන්නේ ආයතන හයේ ක්‍රියාදාමයේ පැහැදිලිව වශයෙන් අධ්‍යක්ෂලා නැත්නම් ඒක අවබෝධ කරලා සිටියාට පස්සේ මේ වගේම තමයි බාහිර ලෝකයේ සියලුම සත්‍යංගිත ආයතන ක්‍රියාත්මක වන්නේ කියලා ඒ ඥාණය පතුරවන්නට ඕන බාහිර වශයෙන්. සියලුම මිනිස්යන්ගේ ජීවරුන්ගේ ධර්මයන්ගේ මායන්ගේ අමනුෂ්‍යයන්ගේ දේශා සතුන්ගේ නිර්සතුන්ගේ යෝකේ යන්තා කුස්සේ සත්‍යව සිටිනම් ඒ සත්‍යයන්ගේ සංස්කාන තුළ මේ ආත්ම ධර්මයන් මගේ ක්‍රියාත්මක වෙන විලාසයෙන්ම ඇති ඇති නැති නැති යනවා නිරුද්ධ වී යනවා ඒත් අර මේ ආත්මයන්ගේ ප්‍රතිලාභයක් ආයතනයන්ගේ ක්‍රියාදාමයක් නැත්නම් මේ ආයතන ඇති වී නැති වී යාමක් හැර වෙන කිසිම තැනක කිසිම දෙවියෙක් නැතේ, බ්‍රහ්මයෙක් නැතේ, මාරයෙක් නැතේ. ඔක්කොම හැමතැනම තියෙන්නේ මේ ආයතනන්ගේ ක්‍රියාදාමයේ ඇති වී නැති නැති යාමේ කියලා හරියට අවබෝධ වුණොත් එහෙම මුළු විශ්වයම හිස්සේ ගිය විශ්ව අභ්‍යවකාශය දර්ශනය වන සියුම් දැනීමක් පමණක් ශේෂ වෙනවා. මම මේකට කියන්නේ විශ්ව ශූන්‍යතාවය කියලා. මුළු විශ්වයම ශූන්‍ය වශයෙන් දැක්වෙන්නේ වේ. මෙහිදී මාර ඊයේ පංචස්කන්ධය ගැන කතා කරනකොට චතුකෝටික ශූන්‍යතාවයක් ගැන කතා කරා. මෙහිදී ඒ හතර ආකාරයකින් දකින දැකිය යුතු ශූන්‍යතාවය අත්දකින්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකය තමන්ගේ මේ ආයතන හයේ ක්‍රියාදාමය මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි සම්පූර්ණ හිස්සෝ ධර්මයක්. මගේ මේ ආයතනයේ ක්‍රියාදාමය මේ ලෝකේ කිසිම පුද්ගලයෙකුට අයත් ධර්මයක් නෙවෙයි. මගේ පුතා, මගේ දුව, මගේ භාර්යාව ඔය ආදි වශයෙන් කිසි කෙනෙකුට අයත් දෙයක් නෙවෙයි. මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන මේ ආයතනයන්ගේ ක්‍රියාදාමය. හේතුඵල ක්‍රියාදාමය පිටිරයි. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම දෙවියෙක් මේ මාරේක ආදී වශයෙන් මිනිසෙක් ආදී වශයෙන් කිසිම සත්‍යයක් නැතේ සියල්ලම ආත්මයන්ගේ ක්‍රියාදාමයක්. එතකොට මේ බාහිර කිසිම සත්‍යයකට මගේ අයිතිවාසිකමකුත් නැහැ. මෙන්න මේ හතර ආකාරයෙන් මේ ශූන්‍යතාවය දකින්න එකට කියනවා චතුක්කෝටික ශූන්‍යතාවය කියලා. මේක හරියට දැක්කොත් සමාජම අවබෝධ වෙනවා මේ ශූන්‍යතාවයෙන් එහාට කොතනටද මගේ සිත යන්නට තියෙන්නේ මේක තමයි පරම ශූන්‍යතාවය කියලා. පරම කෝටික ශූන්‍යතාවය. ඒ එහාට යන්නට තැනක් නැහැ කොච්චර බැලුවත්. එතකොට තේරෙනවා තමාට මුළු විශ්වයේම කිසිම තැනක කිසිම සත්‍යයක් නැහැ කිසිම ආත්මයක් නැහැ කියලා මුළු විශ්වයේම අනාත්ම සංඥා තුළ පීඩනවා එතකොට තමාට තේරෙනවා අනාත්ම සංඥාවෙන් මේ එහාට යන්නට කිසිදහක්වත් තැනක් නැහැ නේද කියලා අර ඉස්සෙල්ල දැක්කේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ අනාත්ම වශයෙන් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම ශූන්‍ය ආදී වශයෙන් දැකීමක් නෙවෙයි මේදී දකින්නේ ඊට වඩා ගැඹීර වූ ශූන්‍යතාවයන් ඊට වඩා ගැඹීර වූ අවබෝධයන් ගැඹීර වූ දර්ශනයන් එතකොට මේ ආකාරයෙන් දකිනකොට මේ ලෝකේ කිසිම තැනක කිසිම සත්‍යයක් ආත්මයක් දැස්නේ වන්නේ මම කියන හැඟීමකුත් නෑ මෙතන මේවා අපි අවබෝධ කළා නම් යම් කිසි අවබෝධයකින් මේ අවබෝධය පවා හොඳ මනායතනයේ ක්‍රියාත්මක වීමක් නාම සංස්කාර ධර්මයන්ගේ ඇති වෙ නැති යාම. මුළු විශ්වයම ඔන්නෝම ඇති වෙනවා නාම සංස්කාර නැති වෙනවා නාම සංස්කාර. ඇති වෙච්ච ගමන්ම නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් නැහැ. මෙහෙම දකින්නකොටම හරියට දැක්කන මෙතන මොකද්ද මම කියලා ගන්න තියෙන්නේ මොකද්ද කොතනද මගේ කියලා ගන්න තියෙන්නේ කොතනද අස්මිමානය කියන එකක් පිළිගන්නට පුළුවන් කියන කාරණාව අවබෝධ වෙනකොටම සියල්ලම නිවිලා මේ නිවියාමේන සෑහෙන කාලයක් සමහර ඉන්නේ කිසිම අපේක්ෂාවකින් තොරව කටයුතු කරන්නට ඕනේ ඊට පස්සේ එහෙම කිසිම අපේක්ෂාවකින් තොරව මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩින ආකාරයෙන් නැවත නැවතෝ ඉතිරිට කැමති කැමති විදිහට භාවනා කර කර සිටින අවස්ථාවකදී සමාගයේ කිසිම බලාපොරොත්තුවක් නැතුව එහි තියෙන නාම රූප ධර්මයන් හෝ අන්තිමට ඉතුරු ඒ ධර්මයන්ගේ පංචස්කන්ධ ධර්මයන් දැකලා ඒවා නිරුද්ධ වී යාම දකිනකොටම සමාහට තේනවා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියලා. එන්න මේ විදිහට මේ භාවනාව තුළින් ඉස්සෙල්ම ප්‍රතිඵල වුණ ගන්නට පුළුවන්. මේ ආයතන හයේ ක්‍රියාදාමයේ හරියට ක්‍රියාත්මක වෙන විට ප්‍රායෝගික වශයෙන් යම් කිසි කෙනෙක් බලනවා නම් ඒ ධර්මයේ දේශ ඒ අවබෝධයක් ඇති වෙනවා. මෙතන තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. අවිද්‍යාවතරේ සංස්කාර සංස්කරණය වෙනවා කියන්නේ මෙන්න මෙතනයි මේ විදිහටයි කියන්නේ. මේක 100%ක්ම සම්ව මුළු විශ්වයටම සාධාරණ පොදු න්‍යාය අත්‍යක් නෙවෙයි. වල රහත් වූ කෙනෙක් සිටිනවා නම් ඒ රහත් වූ කෙනාගේ සිත තුළ ඇහැ කන අය කය තුළ ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙනවා සිතක් තියෙනවා මනසක් තියෙනවා. නමුත් ඇහැට රූප දැක්කාට පස්සේ දැකේ මාත්‍රෙම නවතිනවා කිසිම සිතෙවිල්ල નિરાයාසෙන් ගලන්නේ. රහත් වුණා. නාස් කන තියෙනවා ශබ්ද ඇවිත් අදිනවා දැනීමක් ඇතිලා එතනම නවතිනවා. ඒ විදිහට සිතෙවිලි ගැලීම નિરાයාසෙන් සිදුවන්නේ. නාසයට දිවට ශරීරයට මනසට එහෙමයි විමුක්තෝ නිදහස්ෝ සිතක් කිසිම අරමුණක නොඇදෙන සිතක් තමාගේ පංචස්කන්ධ ලෝකයක් අතහැරී ගිය සිතක් එලෙසින්ම නිවනක් අතහැරී ගිය සිතක් කිසිම අරමුණකින් තොරව සිතක් උද්ගතේ මේක තමයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියන්නේ අවිද්‍යා නිරෝධේ සංස්කාර නිරෝධය මේක නිසා මේක මරණ මොහොතේදී මේ සිත එළඹෙන්නේ කිසිම දෙයක් උපාදාන කරලා නැහැ, අල්ලලා නැහැ, භවය ප්‍රාර්ථනා කරලා නැහැ. භවයේ කාන්ත වශයෙන් දුකක් වශයෙන්ම තේරුම් කරලා තියෙනවා. මේ ධම්මයේ හේතුඵල වශයෙන් වශයෙන් ක්‍රියාත්මක වන අවසාන වශයෙන් කියපේ විමුක්තිත ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒකට හා ගැටගෙන ප්‍රතිසන්දේ ඥානයක් නැහැ. මෙතනින් සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එකක් දකිනවා. මේක නිසාම මේ අත්දැකීම හරියට අත්දකින්න පුළුවන්කම නිසාම කෙනෙකුට අවබෝධ වෙනවා මේ ආයතනයන්ගේ ක්‍රියාදාමයේ සිදුවීමමයි අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාතුනේ සංස්කාරය දිවන්නේ කියන කාරණාව. එතකොට මේ අවිද්‍යාව නිසා සංස්කාර ගැලෙනවා නම් ගැලීමක් සිදු වෙනවා නම් සංඛාර පත්‍ය විඥානං ඒ සංස්කාර නිසා නැවත ප්‍රසන්න විඥානයක් ඉදීමක් ගෙන දෙනවා. එතකොට නැවත නැවත භවයේ රැඳීමක් සිදු වෙනවා. එතනම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමත් ඒ දුක්ඛ සමුදය සත්‍ය නිසා දුක්ඛ සත්‍ය නැවත නැවත පහළ වීමක් සිදු සිදු යනවා. මේ විදිහට තමයි මේ ආයතන තුනේ සිදුවන ක්‍රියාදාමයෙන් ඇති වෙන ප්‍රතිඵලය වඳාපවතින්නේ. මා කියනවා මේ කියපු කතාව 100%ක්ම සම්මදනාන සර්ව සාධාරණ කරන්නට බෑ. සාධාරණීකරණය කරන්නට බෑ කිය. හේතුව අර රහත්ත්වෝ විනා අවිද්‍යාව නිරුද්ධ කළා මේ සංස්කාර නිරුද්ධ කළා තියෙන නිසා ආ දැකීම මාත්‍රයෙන් ඇසීම මාත්‍රයෙන් ආදී වශයෙන් නවතිනවා මොකක්වත් සිතේ ඇති වෙන්නේ නැහැ එසේ වුවත් ඔහුට ඕන නම් හිතන්නට පුළුවන් ඕනෑම රූපයක් දැකලා ඕනෑම ආකාරයකින් හිතන්න පුළුවන් ඕනෑම සද්දයක් අහලා ඕනෑම ආකාරයෙන් හිතන්න පුළුවන් එතන ආයතන ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා නමුත් අර ගැට ගැසීම නෑ අවිද්‍යාව පාදක කරන. අන්න ඔය වෙනස තියෙන නිසා තමයි අපි කියන්නේ මේක සම්ම සාධාරණ කතාවක් නෙවෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකයි මේ ආයතන ක්‍රියාත්මක වීමේදී සිදුවන ක්‍රියාදාමය කියලා. මේක සාධාරණ වන්නේ රහත් වූ අයට පමණයි. ඒ අයට ඕකමයි ওই විදිහටම සිදුවන්නේ. එතකොට මේක හරියට දැක්කනම් අපි සංසාර ගමන ගැටගැසි ගැටි යන ආකාරයේ දකිනවා ඒකට ගැටගැසෙන නූල කපා දැම්මා නම් එයින් පස්සේ සංසාරේ ගැටගැහෙන්නේ එතනයි දුකේ කෙලවර එතකොටයි දුක කෙලවර කරන්නට පුළුවන් ඒ දුක කෙලවර කරන්නට නම් ඉතින් එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අනුකුබ්බගාමී කටපදාවක් අපි මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාතනේ භාවනාව මාර්ගයේ යෙදෙනා මෙසේ කටයුතු කරගෙන කරගෙන යනකොට සෝවාන් ආදී මාර්ගඵල ලබ සකදාගාමී වෙලා අනාගාමී වෙලා රහත් වෙලා නිවැරදි ආකාරයෙන් විමුක්ති සිතක් උදා කරගෙන මේ සංසාර ගමන මගේ කෙටි වුණා කියලා තමාම අත්දකින්න. එහෙම වුණොත් තමයි සංසාර ගමන කෙටි වෙන්නේ. මේ විදිහට මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයන් හරියට කෙනෙක් අනුගමනය කළොත් මේ ජීවිතයේදීම ඔහුට රහත් භාවය ලබන්නට පුළුවන් නැත්නම් අනාගාම භාවය ලබන්නට පුළුවන්. ඒක නිසායි අපි මේ දේශනා මාලාව ආරම්භ කරනකොට ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සීමක පාඩයක් යෝහි කෝටි වික්‍රේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවම් භාවය සත්තාහං තස්ස දින්නම් පලාණං අඤ්‍යතරම් පලම් පාටිකංගං දිත්තේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂී අනාගාමිතා කියලා. යම් කිසි කෙනෙක් මහණෙනි මේ සතර සතිපට්ඨාන ධර්මයන් මා මේ කියන ආකාරයෙන් දවස් සතක් පුරා සම්මිත ප්‍රගුණ කළොත් ඔහුට දික්තිය ධම්මේ මේ ජීවිතයේදීම අනාගාමී වෙන්නට හෝ පුළුවන් නැත්නම් රහත් වන්නට හෝ පුළුවන් කියලා. බුදුහාමුදුරේ මේ විදිහට ප්‍රකාශ කළා එහෙම ඒ විදිහට ඒ මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම උනත් කෙටි කරන්නට පුළුවන් මේ සතර සතිපට්ඨාන භාවනාවන් නිසි පරිදි කළොත් ඒකම ඒකායන මාර්ගයක් ඒකයි බුදුහාමුදුරේ සූත්‍රයේ පටන් ගන්නකොට කියන්නේ ඒකායනෝ අයම් බික්ඛේ මග්ගෝ සත්තානං විසුද්ධිය ආදී වශයෙන් සත්‍යංගේ විසුද්ධිය සඳහා ශෝක පරිද්දවාන දුක්ඛ දෝමනස්සානං අත්සංගමාය ශෝක පරිදේව දුක් දුම්නා සිම්ම ඉක්මා යාම සඳහා ඥානසත්‍යමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම සඳහා නිබ්බානස සත්‍ය ක්‍රියාව නිර්වාණය සාක්ෂාත් යටපත් කිරීම සඳහා ඒ කායනෝ යම් පිටුවේ මගෝ මේක තමයි මහණෙනි ඒ කායන නෝර ධ්වාම පමුණවන මාර්ගයේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන එනම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙන් මේ මේ දක්වා කායાનුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨාන භාවනාවන්ගේ තමයි නියලුනේ අද අපි මේ දේශනාවලින් අදහස් කරේ යම් කිසි කෙනෙක් පාරමී සත්‍යයක් ඇතුව සිටිනවා නම් ඒ කියන්නේ ජීවිතයේදීම නිවන් ලැබීමට තරම් සත්‍යයක් ඇතුව සිටිනවා නම් ඒ ඇයට නිවන් මඟ පෙන්වා දීම පළවෙනි කාරණා අපේ පරමාර්ථය දෙවන කාරණා යම් කිසි කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ලබලා තියෙනවා නම් ඒ එයාට උපරිම මාර්ගයක් ලබා දීමට කරුණු පෙන්වා දීම මාර්ගය කියලා දීම එසේ නොවන කෙනෙක් සිටිනා නම් කවදා හෝ දවසකදී නිර්වාණය ලබා දීම සඳහා හේතු උපනිශ්‍රය වන ආකාරයේ මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම පිළිබඳ ප්‍රායෝගික සුළු අත්දැකීමක් ලබා දී. එතකොට මේ විදිහට හරියට කරා නම් මේ කරුණ තුනෙන් කවරක් හෝ මේ ඇයට ඇති වෙන්නට ඕන. එසේ කිරීම තුළින් මේ ඇයට මේ භවයේදී නුවත් අනාගත භවයේදී වන්නට පුළුවන් නිර්වාණය සාක්ෂාත් කිරීමට වාසනා ශක්තිය උදා වේවා එසේ නොවන්නට පුළුවන් එසේ නොවත් මේ බුද්ධ ශාසනයේ නොවත් අනාගත බුද්ධ ශාසනයකදී හෝ නිවන් ලබා දෙන්න සඳහා නිවන් ලබා ගැනීම සඳහා මේ කරන ලද සතර සතිපට්ඨාන භාවනා ක්‍රමය දැන් අද කරන්නට යන ලබන මේ සතර සතිපට්ඨාන භාවනාවේ ආසන භාවනාව ඒකාන්ත වශයෙන්ම නිසක වශයෙන්ම හේතු වෙනවා ඇති උපනිශ්‍රේ වෙනවා ඇති එසේ වීමෙන් මේ ඇට නිවන් සුව ලබා ගන්නට පුළුවන්කම ලැබේවි එසේම නිවන් සුව ලබා ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව මෙතනින් නිම කරනවා ඒකට උපදේශ ගන්න අය උදට එන්න අවශ්‍යයි කොමනක්